භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදහවත් පින්වතුනි දැන් ඔබ ආනාපාන සති භාවනාව ටික ටික පුරුදු කරගනිමින් සිටින්නේ ආනාපාන සති භාවනාව කරගැනීමේදී භාවනාවට වාඩි විය යුතු ආකාරය කොන්ද කෙලින් තබා ගත යුතු ආකාරය ඒ වගේම ආස්වාස ප්‍රස්වාස ගැන සිහිය පැවැත්විය යුතු ආකාරය අපි ඔබට කියා දීලා තිබෙනවා. ඒ වගේම අපි ඔබට තවදුරටත් කියා දුන්නා මේ භාවනාව සතර සතිපට්ඨානය දිනු කිරීමේදී ඇලීමට ගැටීමටත් ඉඩ නොදී කෙලස්තාවන වීරියෙන් යුක්තව නෝනින් යුක්තව සිහිය පවත්වන්න පුරුදු වෙන්න ඕන කියලා. අන්න එතකොට තමයි සම්මා සතිය ඔබ තුල දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට අපි ඔබට කියා දෙන්න මේ සම්මා සතිය තමයි ජීවිතාබෝධය කරා ඔබව සකස් කරවන්නේ. ඔබට සම්මා සතිය දියුණු කරගන්න බැරි වුණොත් ජීවිතාබෝධය කරා ඔබ සකස් වෙන්නේ නැහැ. එහෙමනම් සම්මා සතිය කියන්නේ ඔබේ ජීවිතයට අතිශයින්ම උපකාර වන දෙයක්. ඊළඟට ඔබට තව දෙයක් මතක් කළ යුතු තිබෙනවා. භාවනා කිරීමේදී ඔබ විශේෂ ගුරුවරයෙක් ළඟට ගිහින් ඒ ගුරුවරයාට ඔබේ තොරතුරු කියලා ඔබට අදාළ කර්මස්ථානයක් ඉගෙන ගන්නට ඕන. එබඳු ගුරු උපදේශයකින් තොරව භාවනා කිරීම අනුසුරුදායකයි කියලා මෙන්න මේ වගේ අදහසක් බුදුරජාණන් වහන්සේ නම් එහෙම එකක් ප්‍රකාශ කළා නෑ. නමුත් පසු කාලීනව පැතිරලා තියෙන එහෙම අදහසක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙනවා ගුරුවරයා හැටියට අපි සබාගත යුත්තේ පුද්ගලයෙක්ව නොවේ. ගුරුවරයා හැටියට අපි සබාගත යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය විනයක්. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට සබාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න කාලයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළා තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාරන ලද ශ්‍රී සද්ධර්මයක් පනවන ලද විනයත් ශාස්ත්‍රු ශාස්ත්‍රුත්වේහිලා සලකන්නට කියලා. ඉතින් මේ අනුව අපිට ගුරුවරයෙකුගේ අර්බුදයක් මතුවන්නේ නැහැ. පැහැදිලිවම ශාස්ත්‍රු ශාසනයේ තිබෙනවා. ගුරුවරයෙකුගේ වැදගත්කම දෙන්නේ මෙන්න මෙතනයි. ඒ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ වදාළ දේ කියන කෙනෙක්ද කියන එකයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ නම් මේ ගුරුවරයා කියන්නේ නැත්නම් මේ ධර්මයේ ප්‍රකාශ කරන කෙනා පවසන්නේ අන්න එතනදී පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ අදහස බුදුරජාණන් වහන්සේගේ ආකල්පය බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය මේ සෑම දෙයක්ම එතනින් මතුවෙනවා ඒකට හේතුව මේ ධර්මයේ කියන කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ දේ කීමයි. මේට අමතරව පෞද්ගලිකව රහසි කැඳවලා රහසි උපදෙස් දීලා රහසි භාවනා දිනුව ගැන කතා කරලා රහසෙන්ම පිටත් කර හරින ධර්ම ක්‍රමයක් නම් බුද්ධ ශාසනේ නෑ. එහෙම එකක් තිබෙනවා නම් පැහැදිලිවම සැක කරන්න. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිවම උන්වහන්සේ පෙන්වා තියලා තිබෙනවා. තථාගත පවේදුතු ධම්ම විනයෝ විවට්ටෝ විරෝචති නෝ පටිච්චන්නෝ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනේ විවෘත වුණාම බබලනවා සැඟුණාම බබලන්නේ නැහැ කියලා. එතකොට ඔබට තවදුරටත් ප්‍රශ්නයක් මතුවේ එහෙමනම් භාවනා කිරීමේදී අපේ පුද්ගලික ආකල්ප පුද්ගලික දියුණුව අපි හෙළිදරව් කරන්න ගියොත් ප්‍රසිද්ධියේ ඒක අනිත්‍යයට බාධාවක් වෙනව නේද කියලා. ඉතින් එහෙම වෙනවා නම් ඉස්සල්ලාම ඒක දේශනා කළ යුත්තේ බුදුරජාණන් වහන්සේමයි. දැන් ධර්මයේ ගැන කතා කිරීමේදී බුදුරජාණන් වහන්සේ කාටවත් රහසේ භාවනා උපදෙස් දීලා රහසේ පිටත් කරපු අවස්ථාවක් නැහැ. ඒක ඔක්කොම වාර්තාගත වෙලා තියෙනවා. ආනන්ද හැමදෙන්න ප්‍රකාශ කරලා තිබෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේලා දැනගෙන තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල රහස් බණ නැහැ. රහස් බණ නැතිකමට කියනවා අපි ඒහි පක්ෂික. ඇවිත් බලන්න කියලා. ඇවිත් බලන්න කියලා ප්‍රකාශ කරන ධර්මයක රහස් උපදෙස් නැහැ. ඉතින් යම් තැනක රහස් උපදෙස් දෙනවා නම් භාවනාව හැටියට ඔබ සැකකල යුතුමයි. සැකකල යුතුමයි. එතන පිරිසිදු බුදුදහම තිබෙනවා කියලා ඔබ හිතන්න එපා. ඒක සැකකල යුතුම තැනක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම රහස් නැහැ. ඕනෑම දෙයක් තෙලිපිට කතා කරන්න පුළුවන් එකක්. අනිත් එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවෘත වුණාම බබලන එකක්. සංග වුණාම බබලන්නේ නැති එකක්. ඉතින් මේ ධර්ම මාර්ගය විවෘත කරන්න කරන්න තමයි මේක බබලන්න පටන් ගන්න. මේ ධර්ම අනිත්‍ය අතර ප්‍රචලිත වෙනවා. පුරුදු වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ මේ බුද්ධ ශාසනය බොහෝ කල් පවතින හේතු වන්නේ මොකක්ද කියලා. අනෙතිනදී ප්‍රකාශ කළා බුද්ධ ශාසනය බොහෝ කල් පවතින හේතු වෙනවා සතර සතිපට්ඨානෙ වැඩිම සතර සතිපට්ඨානය කරන කතාබස් කිරීම සතර සතිපට්ඨානය අනුගමනය කිරීම මේ කාරණා නොකිරීමෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එමනම් අපිට පැහැදිලිව පේනවා දැන් මේ අපි කතා කරන්නේ සතර සතිපට්ඨානේ ඔබ භාවනා කරන්න ඔබේ භාවනාව සම්බන්ධයෙන් ඔබට පෞද්ගලිකව කතා කරන්න උවමනාවක් ඇති වුණොත් ඔබට පුළුවන් අපගේ භාවනා වැඩසටහන් තියෙනවා ලක්දිව පුරා එහෙම නැත්නම් මහමෙවුනා භාවනා ආසුවට පැමිණිලා ඔබේ පෞද්ගලික විස්තර ඔබට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ පොදුවේ දෙන උපදෙස් ඔබට ප්‍රමාණවත් වෙනවා කියලයි අප අදහස් කරන්නේ. ඉතින් නම් ඔබට ඉගන්නවා අපි ආනාපාන සතියේදී හුස්ම ඉහළ ගන්න හැටි, පහළ හෙළන හැටි ගැන හොඳට සිහියෙන් ඉන්න කියලා. ඊළඟට ආනාපාන සතිය තුළ ඔබ හුස්ම හියල ගන්න හැටි, පහළ වෙන හැටි හොඳට සිහියෙන් බලන්න පුරුදු වෙනකොට ඔබට ටිකෙන් ටික ඔබේ සිහිය ආස්වාස ප්‍රස්වාස වල හඳින්න පටන් ගන්නවා. ඒ කියන්නේ බාහිරට ඔබේ හිත විසිරෙන්නේ නැතුව ඔබ ආස්වාස කරනකොට ඒ ආස්වාසය පිළිබඳ ඔබට සිහිය පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒ හුස්ම හෙලනකොට ඒ හුස්ම හෙලීමටම ඔබේ සිහිය පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ආනාපාන සති භාවනාවේ තිබෙන පළවෙනි පියවර. ඊළඟට ආනාපාන සති භාවනාවේ ඊළඟ පියවර තමයි දැන් ඔබ ඒ විදිහට හුස්ම ගන්නකොට හෙලනකොට ඔබට මේ හුස්ම වල තියෙන වෙනස්කම් දැක ගන්න ලැබෙනවා. හිතපු ගමන් දිගට ආස්වාසයක් කෙරෙනවා. ඒ කියන්නේ දිගට ඔබ හුස්ම ගන්නවා. එතකොට ඔබ 100න් හිටපු නිසා ඔබ තේරුම් ගන්නවා දැන් දිග හුස්මක් ගන්නවා කියලා. ඊළඟට දිගට හුස්ම හෙළන අවස්ථාව එනවා. එතකොට ඔබ 100න් ඉන්න නිසා ඔබ තේරුම් ගන්නවා දැන් දිග හුස්මක් හෙළනවා කියලා. හිතපු ගමන් මේ ආශ්වාස ප්‍රශ්වාස කෙටි වෙනවා. දැන් ඔබ කෙටියෙන් හුස්ම ගන්නකොට ඔබ 100න් හිටපු නිසා ඔබට තේරෙනවා දැන් ආශ්වාසයක් ඇති වුණා කෙටි. ඊළඟට ඔබ කෙටියෙන් හුස්ම හෙළනවා. එතකොට ඔබ 100න් හිටපු නිසා තේරුම් ගන්නවා දැන් කෙටි ආශ්වාසයක් කියලා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි මෙතනදී ලස්සන උපමාවක් පෙන්වා දෙනවා. උපමාව තමයි මේ දක්ෂ යතු ගාන මිනිස්සෙක් ඉන්නවා. මේ යතු ගාන මිනිස්සයා යතු කැටි අතට අරගෙන අත දිගෑරලා දිගට යතු ගන්නවා. දිගට යතු ගානකට එයා ගන්නවා තමන් දිගට යතු ගාන බව. සමහර අවස්ථාවලදී යතු කැටි අතට අරගෙන කෙටියෙන් යතු ගන්නවා. එතකොටත් මේ යතු ගාන මිනිස්සයා දන්නවා දැන් කෙටියෙන් යතු ගන්නවා කියලා. මෙන්න මේ වගේ කියනවා ආනාපාන සති භාවනාවේදී දිගට ආස්වාස කරනකොට අර යතුගාන මනුස්සය දිගට යත් ආරගෙන යනවා වගේ මෙයා දැනගන්නවා දිග ආශ්වාසයක් කියලා. ඒ වගේ මේ ඒ යත් ආපහු ගන්නකට දැනගන්නවා වගේ දිගට ප්‍රශ්වාස කරනකට දැනගන්නවා දිග ප්‍රශ්වාසයක් කියලා. කෙටියෙන් යතුගානකට ඒක දැනගන්නවා වගේ කෙටියෙන් ආශ්වාස කරනකට කෙටියෙන් ප්‍රශ්වාස කරනකට මේක දැනගන්නවා. දැන් බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සන උපමාවක් පවා මේක තේරුම් ගන්න උන්වහන්සේ වදාලා. මේ විදිහට ආස්වාස ප්‍රස්වාස දිගට කෙටියට හඳුනගන්නකොට හොඳට භාවනාව සම්බන්ධයෙන් දැන් ඔබේ සිහිය හොඳට ආස්වාස ප්‍රස්වාස වල පිහිටලා තියෙන්නේ. දැන් ඔබට හොඳට ආස්වාස ප්‍රස්වාසයේ බාහිරට විසිරෙන්නේ නැතුව ඔබට ආස්වාස ප්‍රස්වාසයේ රඳව ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ වුණාට ඔබ ඒක කරන්නේ ඔබේ උත්සාහය මත. ඔබේ නුවණ මත ඔබේ සිහිය පැවැත්වීම මත. ඒ කියන්නේ ඔබට උත්සාහය අඩු කරාට පස්සේ ආයමත් ඔබ පරණ තත්ත්වයට වැටෙනවා. ඒ නිසා ඔබ කල යුත්තේ දිගින් දිගට මේ ආස්වාස ප්‍රස්වාසයේම සිහිය රඳවාගෙන යන එකයි. දැන් ඔබ ආස්වාස ප්‍රස්වාසයේ සිය රඳවාගෙන යනකොට දැන් අර දිගට හුස්ම ගන්න එක දිගට හුස්ම හෙළන එක කෙටියෙන් හුස්ම ගන්න එක කෙටියෙන් හුස්ම හෙළන එක හොඳට තේරෙන්න පටන් ගන්නකොට දැන් ඔබට පුළුවන්කම ලැබෙනවා සම්පූර්ණ ආස්වාසය ගැන සිය යොමු කරගන්න. සම්පූර්ණ ආස්වාසය තේරුම් ගන්න. ඒකේ ආස්වාස කරන ආස්වාසය ඇතුළු වෙනකොටම ඒ ආස්වාසයේ ඇතුළු වෙලා ගමන් කළා ඉවර වෙනකොටම දැන් ඔබ දන්නවා සම්පූර්ණ ආස්වාසය ගැන ඔබ දැනගත්තා කියලා. ඊළඟට මේ ප්‍රස්වාසය ඉවර වෙනකොට ඔබ සම්පූර්ණයෙන්ම දැනගන්නවා ප්‍රස්වාසය ගැන දැනගත්තා කියලා. මේ වගේ සියලුම ආස්වාස ආස්වාස කරන. ඒකට කියන්නේ සබ්බ කාය පටිසංවේදී. සියලු කාය. කාය කියලා එතන අදහස් කළේ ආස්වාස ප්‍රස්වාස කාය ගැන. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ එක්තරා කයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. මොකද හේතුව ඒක කය හා බැදී තිබෙන දෙයක්. ඒකට කාය සංකාර කියලා කියනවා. එතකොට මේ ආස්වාස ප්‍රස්වාසයේ කෙරේ සම්පූර්ණ අවධානය ආස්වාස කිරීමත් ප්‍රස්වාස කිරීමත් ගැන තේරුම් අරගෙන ඔබ ආස්වාද ප්‍රස්වාසයේම සිය රඳවන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? පස්සම් බයං කාය සංකාරං. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? ඔබේ හිත සමාධිමත් වෙන්න පටන් ගන්නකොට මේ ආස්වාද ප්‍රස්වාස සැහැල්ලු වෙනවා. ආස්වාද ප්‍රස්වාස සැහැල්ලු වෙනකොට ඒ සැහැල්ලු වෙන ආස්වාස ආස්වාස ප්‍රස්වාස තේරුම් ගනිමින් ඔබේ ආස්වාද ප්‍රස්වාසයේම සිට පිටව ගන්නවා. ඒ කියන්නේ ආස්වාස කරනකොට ඒ ආස්වාස සැහැල්ලු වෙනවා. හුස්ම ගන්නකොට හුස්ම සැහැල්ලු වෙනවා. දැන් ඔබ ඒක තීරුම් ගන්නෙමින් ආස්වාස කරනවා. හුස්ම හෙලනකොට ඒ හුස්ම හෙලන බව ඔබ දම ගන්න ඒක තීරුම් ගනින් ප්‍රස්වාස කරනවා. දැන් එතකොට ඔබ ආනාපාන සතිය තුල හුස්ම ගන්න හැටි, හෙලන හැටි, දීර්ඝ වශයෙන්, කෙටි වශයෙන් හුස්ම ගන්න හැටි, සම්පූර්ණ හුස්ම, සැහැල්ලු හුස්ම සැහැල්ලු වෙන හැටි තීරුම් ගනිමින් ආනාපාන සතිය දිනු කරන්ට දක්ෂ වෙනවා. දැන් ඔබට අපි ඊළඟ වතාවේ මේ තවදුරටත් දියුණු කරගත හැකි ආකාරය කියා දෙනවා ඔබට උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදය වේවා